එතකොට ජාතිය කියන එක ගැන අමුතුවෙන් විස්තර කරන්න දෙයක් නැහැ. මේ ඇයට තේරෙනවා. ජාති සමුදය භව සමුදය ජාති සමුදය භවයේ නිසයි ජාතිය ඇතිවන්නේ. මේ ගැන මේක කලින් මේ ඇයට මා හිතන්නේ කියලා තියෙනවා. නමුත් මේ දේශනාවට ඒක අදාළ නිසා නැවත ප්‍රකාශ කරන්නට සිදු වෙනවා. භවස් කියන වචනේ අර්ථ දෙකක් තිබෙන බව පොත්වල දක්වා තිබෙනවා. උත්පත්ති භව සහ කම්ම භව කියලා. උත්පත්ති භව කියන්නේ උපදීම ගෙන දෙන ලෝකවල. භවය කියන එකට වචනය ලෝකයකට පාවිච්චි කරනවා. එතකොට මේවා කාම භව, රූප භව, අරූප භව කියලා ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. කාම ලෝක 11ක් තියෙනවා. ඒකට තමයි කාම භව කියන්නේ. ඒ කියන්නේ දිව්‍ය ලෝක 6ක් තියෙනවා. මනුෂ්‍ය ලෝකයක් තියෙනවා 7යි. ඊළඟට අපායවල 4ක් තියෙනවා. තේසම්, ප්‍රේත, විෂ, අසුරනිකාය සහ නිරේ. ඔය හතර. ඔය ඔක්කොම එකතු වුණාම මෙතන 11ක් තියෙනවා. මේ 11ට කියන්නේ කාම භව. මේකට ඕන නම් කාම ධාතු කියන වචනේ කියන්නත් පුළුවන්. නැත්නම් මේකට කියනවා හීන ධාතු කියනවා. කියන්නේ කාම භවයේම කියන්නේ ඒ කියන කාමාවචර ලෝක 11. සුගති 7යි, දුගති 4යි. ඒකටම කාම ධාතු කියලා කියන්නත් පුළුවන්. ඕකටම කියන්නත් පුළුවන් හීන ධාතු කියන වචනත්. එහෙම බුදුහාමුදුරුවෝ ප්‍රකාශ කරලා තියෙනවා. මේ භවය තවත් ආකාරයකින් බෙදන්නත් පුළුවන්. කාම භව රූප භව අරූප භව වලට අමතරව සංඤී භව අසංඤී භව නේව සංඤී ඥාන සංඤී භව කියලා. සංඥාවක් තියෙන භව සංඥාවක් තියෙනවද නැද්දපත් කියන්නට බැරි තරමට සියුම් වූ භව සංඥාවක් කොහෙත්ම නැති භව. එතකොට දැන් මේකේ නේව සංඤී නාසඤ්ඤී භව කියන එකෙන් අදහස් කරන්නේ අර අරූපාවචර ධ්‍යාන හතරක් තියෙනවා. ඒ ධ්‍යාන හතරෙන් ඉහළම අරූපාවචර ධ්‍යානෙට කියන්නේ මේ සංඥාන අසඤ්ඤායතනය කියලා. ඒක උපදවාගෙන ඒ සත්‍යයෙන් යම් කිසි කෙනෙක් බෙදෙනවා නම් ඒ භ්‍රම ලෝකේ ඒ භ්‍රම ලෝකයට කියන නම තමයි නේව සංඤී නාසඤ්ඤී ලෝකය කියන්නේ. ඒකට තමයි නේව සංඤී නාසඤ්ඤී භව කියලා කතා කළේ. ඊළඟට අසඤ්ඤී භව කියලා එකක් තියෙනවා. අසඤ්ඤී භව කියන්නේ සංඥාවක් නැද්ද මේ සංඥාව සම්පූර්ණයෙන් නැති ලෝකේ. ඒක රූපාවචර බහම ලෝකයක්. ඒකෙදී හතරවෙනි ධ්‍යානයෙන් පසු උපදින්නේ සිත නෑ, කය විතරයි තියෙන්නේ. ඒක සංඤී අසංඤී භව. අනිත් ලෝක ඔක්කොම සංඥාව සහිතයි. අර කලින් කාම භව කියනකොට ලෝක 11ක් කතා කළා. මෙතන මෙතන තියෙනවා රූප භව, අරූප භව කියලා තව කොටස් දෙකක්. ඒ කාම භවය කියන එකට දිව්‍ය ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි අපායවල හතරයි ලබ් ලෝකවල 11ක් අන්තර්ගත වෙනවා. රූප භව කියන්නේ රූපාවචර භක්ම ලෝක 16ක් තිබෙන ඒ 16ට. ඒ කියන්නේ භක්ම පාරිසද්දේ භක්ම පුරෝහිතේ මහා භක්මයේ කියලා භක්ම ලෝක තුනක් තියෙනවා. පහළම තියෙන භක්ම ලෝක තල තුනක්. ඊළඟට බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම ප්‍රෝහිත මහා භක්ම පරිත්තාබ අප්‍රමාණාබ ආවශ්‍යර කියලා තවත් භක්ම ලෝක තුනක් තියෙනවා. ඊට ටිකක් ඉහළින් තියෙන භක්ම ලෝක තල තුනක්. පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභ කින්නක කියලා තවත් භක්ම ලෝක තුනක් තියෙනවා. ඊළඟට බේහප්පල සහ අසඤ්ඤී බව කියලා තව භක්ම ලෝක දෙකක් තියෙනවා. ඊළඟට අනාගාමී අය පමණක් උපදින සුද්ධාවාස භක්ම ලෝක පහක් තියෙනවා. අවිහිය අතප්ප සුදස්ස සුදස්සී අකනිත්‍ය කියලා. එතකොට මෙතන බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අන්නේ රූපාවචර බ්‍රහ්ම ලෝක 16ටම තමයි රූප භව කියන්නේ. මම මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකයි විස්තර කරන්නේ. කියන්නේ භවය කියන එකට ලෝකය කියලා කියන්නවත් පුළුවන්. මේ ලෝකේ ඒ ලෝකවල තමයි අපි මේ කියන්නේ. ඊළඟට අරූප භව. අරූප භව කියන්නේ කයක් නැහැ. හිත විතරයි තියෙන්නේ. අරූපාවචර ධ්‍යාන තියෙනවා ආකාසානං ඡායතන විඥානං ඡායතන ආකිසංඥායතන නේවසඤ්ඤා නාසඤ්ඤායතන කියලා හතරක් අපි මේවට 1 2 3 4 කියමු අරූපාවචර පළවෙනි එක දෙවෙනි එක තුන්වෙනි එක හතරවෙනි එක මේ ධ්‍යාන හතරක් මේ ධ්‍යාන හතරෙන් උපදින ලෝක හතරක් තියෙනවා පළවෙනි අරූපාවචර ලෝකය ආකාසානං ඡායතන දෙවෙනි අරූපාවචර ලෝකය විඥානං ඡායතනෙ තුන්වෙනි එක ආකින්චඤ්ඤායතනෙ හතරවෙනි එක නිර්සඤ්ඤා නාසඤ්ඤායතනෙ ඒවා උපදින්නට බෑ අරූපාවච ධ්‍යාන නැති කිසිම කෙනෙකුට එතකොට ඒ විදිහට කාම භව රූප භව අරූප භව කියන ඔක්කොටම ඇතුළත් වෙන ලෝකවල 31ක් ඒ කාම භවයේට මනුෂ්‍ය ලෝක 6යි දිව්‍ය මනුෂ්‍ය දිව්‍ය ලෝක 6යි මනුෂ්‍යයේ ත්‍රිසන් ලෝක ආදී මේ දුගති 4යි ආවම 11යි ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි 27යි 11යි 16යි 27යි ඊට පස්සේ අරූපාවචර හතරක් ආපුහම 31ක් වෙනවා මේ 31ම තමයි සංඤී භව අසංඤී භව නේසමනය සංඤී නාසංඤී භව කියලා වෙනත් ආකාරයකින් ප්‍රකාශ වෙනවා නේසංඤී නාසංඤී භව කියන්නේ අර අරූපාවචර ලෝකයේ ඉහළම බ්‍රහ්ම ලෝකය ඊළඟට අසංඤී භව කියන්නේ අර අසඤ්ඤ තලයේ කියන එක හතරවෙනි ධානයෙන් උපදින රූපාවචර බ්‍රහ්ම ලෝකයක් ඊළඟ ඊතුරු 29ම සංඤී බව සංඥාවක් තියෙනවා හිතක් පවතින. ඊළඟට තව කියනවා මේවා පසුවට මේ ඇයිද වැදගත් වෙනවා මේ අර්ථ නිරූපණයන් තේරුම් ගැනීම. ඒකවෝකාර භව, චතුෝකාර භව, පංචෝකාර භව කියලා මේ ලෝකේ තවස් ආකාර තුනකින් බෙදන්නට පුළුවන්. ඒකවෝකාර භව කියන්නේ එක ස්කන්ධ ධර්මයක් පවත්නා වූ ලෝකේ. වෙන ස්කන්ධ නෑ. දැන් අපි පංචස්කන්ධ කියලා කියනවනේ ස්කන්ධ පහක්. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන. එතන කොටස් පහක් තියෙනවා. මේ පහෙන් එක ස්කන්ධයක් පවත් පමණක් පවත්නා වූ ලෝකවලට කියනවා ඒක වෝකාර භව. එක ස්කන්ධයක් පමණක් පවත්නා වූ ලෝකය කියන එකයි යර්ථය. ඒක තමයි අර අසඤ්ඤී භව කියන එක. ඒ කියන්නේ ඒකනේ රූපස්කන්ධය විතරයි තියෙන්නේ සිත නැහැ. වේදනාවක් නැහැ, සංඥාවක් නැහැ, සංඛාරයක් නැහැ, විඥානයක් නැහැ. කය මිස සිත නැති කියලා එහෙම කියන්නේ මෙලෝ වැඩ සංග්‍රහ ඒ ඒ ලෝකයේ තමයි. ඊළඟට චතුෝකාර භව ලෝක ස්කන්ධ හතරක් තියෙන එක. ඒ ස්කන්ධ හතරක් තියෙන අරූපාවචර ලෝකවල. අරූපාවචර ලෝකේ රූපේ නෑ. සිත විතරයි තියෙන්නේ. සිත තියෙනකොට වේදනාවක් තියෙනවා, සංඥාවක් තියෙනවා, සංඛාරයක් තියෙනවා, විඥානයක් තියෙනවා. එතන ස්කන්ධ හතරක් තියෙනවා. ඒක නිසා අරූපාවචර ලෝකවලට කියනවා චතුෝකාර භව කියලා. අනිත් ඒවා ඔක්කොම හැමතැනම අර රූපාවචර බම්ම ලෝක 16යි කාමාවචර ලෝක 11යි ඔක්කොගේම පංචවෝකාර භව. කියන කාම රූපාවචර බම්ම ලෝකෙන් පහක් 16න් එකක් හරි 15ක්. ඊළඟට කාම ලෝක 11ක්. මේ විශේෂයෙන්ම පංචවෝකාර භව පංචස්කන්ධ ධර්මයන්ම තියෙන භවයන් වශයෙන් දක්වන. මේක තමයි මේ භව කියන එකේ උත්පත්ති භව කියන එකට විස්තර වශයෙන් පොත්වල දක්වා ඇති අදහස. එතකොට කාම මේ කර්ම භව කියලා එකක් තියෙනවා. මම මේ භව නැවත ඉපදීමේ ඇතිවන ආකාරය කියන්නයි මේ පසුබිම සකසන්නේ. එතකොට කම්ම භව කියන්නේ කුසල් අකුසල් දෙකට. කුසල අකුසල කම්ම වලට. මේ කුසල අකුසල කම්ම වලට ධානාත් ඇතුළත් වෙනවා. කුසල් ලකුසල්. ඒවට තමයි කම්ම භව කියන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් දවසක් ආනන්ද හැමදෙරෝ විමසනවා මෙහෙම ප්‍රශ්නයක්. බහෝ බහෝති බන්තේ උච්චතේ කිත්තාවසානකෝ බන්තේ බහෝ උච්චතේ භවයේ භවයේ කියලා ප්‍රකාශ කරනවා කෙතකින්නම් බුදුරජාණන් වහන්සේ මේ භවය කියන එක පණවන්නට පුළුවන් මෙන්න මේකට පිළිතුරක් වශයෙන් බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රකාශ කරනවා කාම ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ්‍ය අපිනකෝ කාම බහෝ පඤ්ඤායේත මේ කාම ලෝකේ අර කියන්නේ දිව්‍ය ලෝක 6යි මනුෂ්‍ය ලෝකයයි සතර අපායයි මේ කාම ලෝකේ විපාක දීමට තනම් සත්‍යයක් තියෙන කර්මයක් නැතිදුනා නම් කාම භවයක් කෙනෙකුට පණවන්නට පුළුවන්. දැන් මේ අය කාමාවචර ලෝකයේ සිටින්නේ අපි ඔක්කොම ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකේ කාමාවචර ලෝකයට යත්පන්නේ. ඉතින් මේ කාමාවචර ලෝකයේ ඉපදීමට හේතු කුසල කම්මයක් ගියාත්මේ සිහිපත් වෙනවා. ඒක නිසා තමයි අපි මේ මනුෂ්‍යයන් වශයෙන් ඉපදුනේ. ගිය ආත්මේ මැරෙන වෙලාවට අපට අකුසල කම්මයක් සිහිපත් වුණා නම් කාමාවචර ලෝකයේ දුගතියක උපදිනවා. එතකොට කාම ලෝකයක් පණවන්නට නම් කාම භවයක් පණවන්නට නම් කාම ලෝකයේ විපාක දෙන කර්ම ශක්තියක් තියෙන්න ඕන. ඒ කර්ම ශක්තිය නැත්තම් කෙනෙකු කාම ලෝකයේ උපදින්නේ නැහැ. කාම ලෝකයේ උපදින්නට අවශ්‍ය කර්මයක් තියෙන්න ඕන. ඉතිකෝ ආනන්ද කම්මං චිත්තං විඥානං බීජං තණ්හාසිනේහ අවිද්‍යා නීවරණාන සත්තානං තණ්හා සංයෝජනානං හීනාය ධාත්වා විඥානං පටිච්චිතං ඒවං කෝ ආනන්ද ආයතින් පුනබ්බවා නිබ්බති හොති එහෙම බුදුහාමුදුරේ ඊළඟට ප්‍රකාශ කළා මේ විදිහට ආනන්ද කර්මය තමයි ශේෂ්ත්‍රය වන්නේ කුඹුරවන්නේ කම්මං කෙත්තං ඒ කුඹුරක අපි වපුරනවා වී බීජ විඥානං බීජං කම්මං කෙත්තං විඥානං බීජං විඥානය තමයි බීජය සංහාසනේයෝ බීජයක් ලැබුවාට පස්සේ ඒක වැඩෙන්නට වතුර ඕන තෙතමනේ ඕන ඒවන් අවශ්‍යයිනේ වැස්ස ඕන ඉතින් ඒ සංහාව තමයි තෙතමනේ කම්මං කෙත්තං විඥානං වේදං තණ්හා සෙනෙයෝ අවිජ්ජා නීවරණාන සත්තානං අවිජ්ජාවෙන් බැසී ගිය මේ සත්‍යයන්ගේ ඒ වගේම තණ්හා සංයෝජනානං තණ්හාවෙන් බැඳුණු සත්‍යෝ හීන සත්‍යයන්ගේ හීනාය ධාතුව විඥානං පතිත්තිතං විඥාන ධාතුව මේ හීන කාම ලෝකයේ උපපිහිටනවා ඒ කියන්නේ මේ කාමාවචර ලෝකයේ 11 එකක පිහිටනවා එතකොට අවිද්‍යාව තිබෙන තාක්කල් ඒ වගේම තණ්හාව තිබෙන තාක්කල් කාමාවචර කුසල කර්ම හෝ අකුසල කර්ම තිබෙන තාක්කල් ඒවා මරණ මොහොතේ කෙනෙකුට සිහිපත් වුනොත් එහෙම නියත වශයෙන්ම කාමාවචර ලෝකයේ කෙනෙක් උපදිනවා. දීවි ලෝකයයි මනුෂ්‍ය ලෝකයයි හරි සතර අපාය කවරක හරි. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා රූප ධාතු වේපක්ඛංචකෝ ආනන්ද කම්මන්නා භවිෂ්‍යපිනකෝ රූප ධාතු රූප භවෝ පඤ්ඤායේත මේ රූප භවයේ ඉදීමට හේතු වන කර්ම වලට කියන්නේ ධානශිත් රූපාවචර ධානශිත් මේ රූපාවචර ධානශිත් කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් රූප ලෝකේ ගිහිල්ලා උපදින්න නෝහෙ සම්බන්ධ එහෙම කරන්නද බෑ ඒක සිදුවන්නේ ඉතිකෝ ආනන්ද කම්මං කෙත්තං විඥානං බේදං තණ්හාසනීව අවිජ්ජානීවන්නං සත්තානං තණ්හා සංයෝජනානං මජ්ක්‍ධිමා ජාතවා විඥානං පටිච්චිතං ඒවං කෝ ආනන්ද වාසින් පුනම් භවානිබ්බති හොති මේ විදිහට ඒ අයගේ සිත් තුළ අර ධ්‍යාන උපදවාගත් අයගේ සිත් තුළ අවිජ්ජාව තියෙන අනුදක්කම මොඩකම තණ්හාව තියෙනවා භවී රැඳී සිටින්නේ අපේක්ෂාව ආශාව ආදී තණ්හාවල් තියෙනවා ඊළඟට සංයෝජන වලින් බැඳලා සිටින්නේ ඒක නිසා මජ්ක්‍ධිම ධාතුවයි කියන මේ රූපාවචර ලෝකයේ ගිහිල්ලා පිළිසිඳ පහළ වෙනවා. කාම ලෝකෙට කියන්නේ හීන ධාතුව කියලා. රූපාවචර ලෝකෙට කියන්නේ මජ්ජිම මැද මජ්ජිම කියන්නේ මධ්‍යම ප්‍රමාණය කියන එක. මජ්ජිම ධාතුව කියලා කියන්නේ. ඒ මං කෝආනන්ද ආයතින් පුනබ්බවා නිබ්බති හෝති මේ බ්‍රහ්ම ලෝක රූපාවචර බ්‍රහ්ම ලෝකේ පුනර්භවය ගෙන දෙන්නේ ඔන්න ඔය ආකාරයටයි ආනන්ද. ඊළඟට අහන බුදුරජාණන් වහන්සේ අරූප ධාතු ආරූප ධාතු වේපක්ඛංචාපෝවානන්ද සම්මන්න භවිෂාපනකෝ අරූප බහෝ පඤ්ඤායේත අරූපාවචර ධ්‍යාන කෙනෙක් උපදවාගෙන නැත්නම් ආනන්ද කෙනෙකුට පුළුවන් ද අරූපාවචර ධ්‍යාන ලෝකයක උපදින්න පුළුවන්කමක් නැහැ ඒක නිසා මේ අරූපාවචර ධ්‍යාන උපදවාගත්තු තැනත්තා තුළත් අර අවිද්‍යාව තියෙන නිසා සංතන්නා සංයෝජන ධර්මයන්ගෙන් බැඳී සිටින නිසා ඒ විඥානය ප්‍රතිසන්දේ විඥානය ගිහිල්ලා අරූපාවචර ලෝකයක උපදිනවා. මෙන්න මේ විදිහට තමයි අරූපාවචර ලෝකය කියන්නේ පණීත ධාතු. ප්‍රණීත ලෝකයේ ගිහිල්ලා උපදින්නේ. එතකොට මේ ලෝකය හීන ධාතු කියලා කියන්නේ පහත් මට්ටමක තියෙන ධාතුවක් වශයෙන් සැලකන්නේ මේ දිව්‍ය ලෝකයයි මනුස්ස ලෝකයයි අපායවල හතරයි. හතර අපාය. ඊට මධ්‍යම ධාතු වශයෙන් සැලකන්නේ රූපාවචර භක්ම ලෝක 16. ප්‍රනීත ලෝක ධාතුව වශයෙන් කලකන්නේ අර අරූපාවචර ලෝක ධාතු හතර. මෙන්න මේ විදිහට කර්මයේ සිහිපත් වීම නිසා තමයි කෙනෙක් මරණයට පස්සේ නැවත උපදින්නේ. මරණ වේලාවට කර්මය සිහිපත් ගන්නට ඕන. ඒ සිහිපත් වෙච්ච කර්මයට අනුව තමයි නැවත කෙනෙක් ගිහිලා උපදින්නේ. හොඳ කර්මයක් සිහිපත් වුණොත් සුගතියක උපදී, නරක තැනක කර්මයක් සිහිපත් වුණොත් අකුසල කර්මයක් දුගතියක උපදී. මේ කර්ම මරණ මොහොතේ ඉදිරිපත් වන ස්වરૂපයක් තියෙනවා. කර්ම නියාමයක් තියෙනවා. ලෝකේ න්‍යාම ධර්ම පහක් තියෙනවා. ඒත් න්‍යාම, බීජ න්‍යාම, කම්ම න්‍යාම, ධම්ම න්‍යාම, චිත්ත න්‍යාම කියලා. ඒවා ඒ ආකාරයෙන්මයි සිදුවන්නේ වෙන ආකාරයකින් සිදුවන්නේ නැහැ. ඒකයි න්‍යාම ධර්ම කියන්නේ. ඒකක් තමයි මේ කම්ම න්‍යාමය. මරණ මොහොතේ කර්මෙන න්‍යාමය ස්වභාවය තියෙන ඒක ඒ විදිහටම සිදු වෙනවායි කියලා ඒ පොත්වල දක්වා තිබෙන්නේ. එතකොට එතන කියනවා ගරුක ආසන්න ආසින්න කටත්තා කියලා කර්ම වර්ග හතරකට බෙදලා. ගරුක කර්ම කියන්නේ ප්‍රධාන බරපතල කර්ම වලට. අකුසල පැත්තෙන් කතා කරනවා නම් අම්මා මැරුවොත් තාත්තා මැරුවොත් දෙමාපියන් මැරීම ගරුක කර්මයක්. අනිවාර්යයෙන්ම ඊළඟ භවයේ දුක අපාය තමයි උපදින්නේ කිසිම කෙනෙකුට ඒක වළක්වන්නට බෑ. ගරුක කර්මයන් නිසා. රහතන් වහන්සේ කෙනෙක් මැරුවොත් අනිවාර්යයෙන්ම ගරුක කර්මයන් නොවර ඒකාන්තයෙන්ම දෙවෙනි භවයේදී ඊළඟ භවයේදී අපාය තමයි උපදින්නේ. එනකට බුදුරජාණන් වහන්සේ ජීවමාන සැඩ සිටින කාලේ උන්වහන්සේගේ ලේෂ ලිව්වොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ ජීවිතයට කිසිම කෙනෙකුට මේ ලෝකේ මරණයට පත් කළ නැති කරන්නට පුළුවන් කමක් නැහැ බුද්ධානන්ත ජීව බුද්ධානන් ජීවිතන් සක්කාගයනික ප්‍රතිභාතුන් කියලා දක්වලා තිබෙනවා බුදවරුන්ගේ ජීවිතවල නැති කරන්න කිසි කෙනෙක් සමත් නැහැ නමුත් ඇගේ ලේෂ වලවන්නට පුළුවන් ওই දෙව්දත් කළා වගේ අනිවාර්යයෙන්ම එවැනි කෙනෙක් ඊළඟ බරේදී දුකේ තමයි උපදින්නේ. ඒ කියන්නේ අපාය තමයි උපදින්නේ. ඊළඟට සංඝ බේද කරනවා කියලා එකක් තියෙනවා. මේ උපසම්පදා භික්ෂුන් වහන්සේලාට පමණයි කරන්නට පුළුවන් වන්නේ. වෙනම ගිහිල්ලා වෙනමම පොර කර්ම ආදී විනය කර්ම කරලා ධර්මයේ අධර්මයේ වශයෙන් විනය අවිනය වශයෙන් ආදී ආකාරයෙන් මේ ධර්මයේ විකෘති කරලා කතා කරමින් කටයුතු කිරීම තුළින් සංඝයා බිදී යනවා. කොටස් වලට බෙද බෙද වෙන් වී යනවා. එහෙම වෙන් වෙන සංඝ බෙහෙද කර්මයක් කළොත් එහෙම එයත් අනිවාර්යයෙන්ම මරණයෙන් පස්සේ නරකේ තමයි උපදින්නේ. මේවට තමයි ගරුක කර්ම අකුසල ඒවා. කුසල පැත්තෙන් කතා කරනවා නම් ගරුක කර්ම කියන්නේ මම අර කිව්වා රූපාවචර ලෝකයේ උපදින්න නම් රූපාවචර ධ්‍යාන තියෙන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් රූපාවචර ධ්‍යාන උපදවාගෙන සිටිනවා නම් ඒ රූපාවචර ධ්‍යාන පිරෙන්නේ නැතුව මරණ මොහොතේ දක්වාම දිගටම දිගටම පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබුණොත් මරණ මොහොතේ ගරුක කර්මයක් වශයෙන් ඉදිරියට එන්නේ රූපාවච ධ්‍යාන සිත් තමයි. ඒකෙන් ඒ ඒ රූපාවච ධ්‍යාන සිත් වලට සුදුසු භක්ම ලෝකයක උපදිනවා. ඒ කියන්නේ පළවෙනි ධ්‍යාන සිත රූපාවච තියෙනවා, දෙවෙනි ධ්‍යාන සිත, තුන්වෙනි ධ්‍යාන සිත, හතරවෙනි ධ්‍යාන සිත කියලා ධ්‍යාන හතරක් තියෙනවා. මේ පළවෙනි ධ්‍යාන සිත වඩන්නට පුළුවන් ඉතාම වශී කරලා වශී කරලා ඉතාම ඉහළින් වඩන්න පුළුවන් කෙනෙකුට. තවත් කෙනෙකුට පුළුවන් මේක ඉතර ඒතරම් ඉහළින්නේ මධ්‍යම ප්‍රමාණයෙන් බලන්න. තවත් කෙනෙකුට පුළුවන් මේ පළවෙනි ධ්‍යානසිතම ඒතරම්ම මධ්‍යම නැහැ. ඔය යන්තම් වඩනවා යන්තම් තියෙනවා. එතකොට අර යන්තම් කියන්නේ යන්තම් කියන්නේ ගෑවිලා ගිහිල්ලා කියන එක නෙවෙයි. අර ඊටාම නිතර නිතර භාවිතා කරලා නැවත නැවත බහුලීකරණය කරලා වශීකృత్య කරලා ඒ විදිහේ නෑ. ධ්‍යානයේට සමවදින අද විනාඩි 5ක් 10ක් වෙන්න පුළුවන් තව දවස් 10කින් 15කින් නැත්නම් දවස් 4කින් 5කින් ආය ධ්‍යානයේට සමවදින ඒ වාගේ නිතර නිතර සමවැදිලා ඒව වශීකృత කරලා ඉහළ තත්ත්වයට උසස් තත්ත්වයට උත්කෘෂ්ඨ භාවයට පත් කරගෙන නැති කෙනෙක් ඒ පළවෙනි ධ්‍යානශිත මරණ මොහොතේ දැන් ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා ඉදිරිපත් වෙනකොට ඒක වශීකృత කරන නැති නිසා පහළම බ්‍රහ්ම ලෝකයේ උපදින බ්‍රහ්ම පාරිශජ්‍ය ලෝකේ දැන් දෙවෙනි ඒ පළවෙනි භක්ම ධ්‍යාන සිත ටිකක් ඊට වඩා වැඩි වැඩ දියුණු කරලා තියෙනවා මධ්‍යම ප්‍රමාණයෙන් දියුණු කරලා තියෙනවා එවැනි කෙනාටත් ඒ ගරුක කර්මයක් වශයෙන් මේ මරණ මොහොතේ කුසල සිත ශීපත් වෙනවා ධ්‍යාන සිත ඒකේ විපාකයක් වශයෙන් භක්ම පුරෝහිත කියන දෙවෙනි භක්ම ලෝකයේ උපදිනවා දැන් මේ පළවෙනි ධ්‍යාන සිත ඉතාම ඉහළින් වශී කරලා එක ක්ෂණයකදී ධ්‍යානෙට යන්න පුළුවන් කැමැති වෙලාවක් කැමැති දැනකින් ඉගෙන ධ්‍යානෙට යන්න පුළුවන්. ඉතින් හැම දවසම ධ්‍යාන වලට සම්බන්ධනා මේ විදිහට කරලා කරලා වශීකුත් කරලා බෞලීකරණය කරලා ඒක හොත්තට දිනු කරලා තියෙනවා. එවැනි කෙනෙකුට ඔන්න මරණ මොහොතේදී මේ ධ්‍යානය අනිවාර්යයෙන්ම ගරුක කර්මයක් වශයෙන් ඉදිරිපත් වෙනවා පිළිගෙන්නේ නැතුව තිබුණ නිසා එහෙම ඉදිරිපත් වුණාම එයා මහා බ්‍රහ්ම කියන බ්‍රහ්ම ලෝකේ උපදිනවා මේ විදිහට දෙවන දෙවන ධ්‍යානයත් කොටස් තුනක් තියෙනවා. දෙවන ධ්‍යානයත් වඩන ආකාර තුනක්. යන්තම් ඔය මධ්‍යම මිදීන ප්‍රමාණෙන් අඩු ප්‍රමාණෙන් මධ්‍යම ප්‍රමාණෙන් සහ උසස් ප්‍රමාණෙන්. ඊ ඒ ඊළඟට තියෙන බ්‍රහ්ම ලෝක තුනේ උපදින්නේ ඒ දෙවන ධ්‍යානයට අනුව. ඒ කියන්නේ බ්‍රහ්ම පාරිසද්ද බ්‍රහ්ම ප්‍රෝහිත මහා බ්‍රහ්ම පළවෙනි බ්‍රහ්ම ධ්‍යානයෙන් උපදින්නේ. ඊළඟට පරිස්සහබ අපමානාබ ආබස්සර කියලා බ්‍රහ්ම ලෝක තුනක් කියවනේ. ඒ බ්‍රහ්ම ලෝකයෙන් තුනෙන් පළවෙනියෙන් කියපු පරිස්සහබේක දෙවෙනි ධ්‍යානයේ පහළ මට්ටමක සිටිපාවයි. අප්‍රමාණාබ ආබ ආභහ කියන්නේ ප්‍රභාස්කර භාවය. ඒක අප්‍රමාණ වශයෙන් තියෙන. හරි පරිත්ත කියන්නේ ටිකයි තියෙන්නේ. එතකොට මේ ප්‍රභාස්කර භාවය අප්‍රමාණ වශයෙන් තියෙන ඒ දෙවන මේ බ්‍රහ්ම ලෝකයේ උපදින්නේ දෙවන ධ්‍යානසිත තරමක් දුරට මධ්‍යම ප්‍රමාණයෙන් වඩපු කෙනෙක්. මේ දෙවන ධ්‍යානසිත ඉතාම ඉගෙන මට්ටමටම දියුණු කරපු කෙනෙක් ඉන්නවා නම් ආභස්සර නිරන්තරයෙන්ම ප්‍රභාෂණ භාවයෙන් යුතු කයක් ඒ අයගේ තියෙන මේ බක්මයන්. ඒ ලෝකේ තමයි උපදින්නේ. මේ විදිහට තමයි තුන්වෙනි ධ්‍යානයත්. මහීන ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයෙන් සහ උසස් කුෂ්ඨන්ද මෙම දිනු කාණ්ඩට පුළුවන් ඒ අනුව පරිත්‍ත සුභ අප්‍රමාණ සුභ සුභ කින්නක කියන ලෝක තුනේ උපදී ඊළඟට හතරවෙනි ධ්‍යානය උපදවා ගත්තාම වේහප්පල කියන ලෝකෙ උපදින්නටත් පුළුවන් හතරවෙනි ධ්‍යානය උපදවාගෙන සිතට නිග්‍රහ කරලා සිතට සිත සම්පූර්ණේ කල්ල කියලා සිත අතහැරලා කටයුතු කරපු කෙනෙකුට අර අසඤ්ඤතලයේ උපදින්නටත් පුළුවන් ඊට පස්සේ සුද්ධාවාස පහක් තියෙනවා කියවා විය අතප සුදස්ස සුදස්ස යකනිෂ්ඨා කියලා. මේ බ්‍රහ්ම ලෝක පහේ උපදින්න තන් අනිවාර්යයෙන්ම අනාගාමි වෙන්නට ඕනේ. අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානෙ තිබෙන්නට ඕනේ. අනාගාමී වෙච්ච කෙනෙකුට හතරවෙනි ධ්‍යානය කියන්නේ අපි සිංහල භාෂාවෙන් කියන කජු කනවා වගේ කියලා. ඒ වගේ සාමසුළු දෙයක්. ඒක ඒ තරම් අමාරු දෙයක් නෙවෙයි. මොකද හතරවෙනි ධ්‍යානෙ නැතුව කවදාවත් අනාගාමී වෙන්නටත් බැහැ. ඒ ඊට අමතරව හතරවෙනි ධ්‍යානය කියන එක ඉතාම මේ තාමත්ම පහසෙන් කිසිම අපහසුයක් නැතුව උපදවා ගන්නට පුළුවන්කම තිබෙනවා. එම නිසා එවැනි අයට මරණ මොහොතේ අනිවාර්යයෙන්ම හතරවෙනි ධ්‍යානය තමයි එන්නේ සීයට. ඒකේ ඒ ධ්‍යාන එකම මට්ටමක ධ්‍යානයේ තිබුණත් ඒ අනාගාමී පුද්ගලයෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ පස් දෙනා උපදින්නේ බ්‍රහ්ම ලෝක පහේ. අනිත් එක අනාගාමී පුද්ගලයන්ගේ තියෙනවා මේ අර ශ්‍රද්ධාව වැඩි අය, වීරිය වැඩි අය, ප්‍රීතිය වැඩි අය, පස්සද්ධිය වැඩි අය. ඒ වගේ තියෙනවා ගොඩක්. සද්ධා විරිය සතිය වැඩි අය සමාධිය වැඩි අය ප්‍රඥා වැඩි අය ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙනවා සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා. ඉතින් මේ ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා වැඩි අය පහම පහළ මේකේ. උපදින බවයි පොත්වල දක්වන්නේ. වීරිය වැඩි එක්කෙනා දෙවෙනි එකේ. සතිය වැඩි එක්කෙනා තුන්වෙනි එකේ. සමාධිය වැඩි එක්කන හතර වෙනි එකේ ප්‍රඥාව වැඩි එක්කන පස්වෙනි බ්‍රහ්ම ලෝක උපදින බවත් පොත්වල දක්වා තිබෙනවා. එතකොට අරූපාවචර ලෝකවල උපදිනකොට අර කියපු අරූපාවචර ධ්‍යාන සිත් වලින් උපදිනවා. ඒකත් ගරුක කම්මයක් වශයෙන් ඉදිරිපත් වීම නිසා. එතකොට මරණ මොහොතේ කම් වෙන නියාමයක් තමයි මේ ගරුක ආසන්න ආචින්න කටත්තා කියන්නේ. ওই ගරුක කර්ම ගැනයි කතා කළේ කුසල පැත්තෙන් සහ අකුසල පැත්තෙන්. ආසන්න කර්මය කියන්නේ මැරෙන්න සන්නයකට පෙර හිතේ පැවති කර්ම ස්වરૂපේ. ඒ කියන්නේ මැරෙන්න ශණයකට කියන්නේ සම්පරයෙන් ලක්ෂයෙන් එකක් වාගේ කාලයක් තමයි ශණයක් කියන්නේ. ඊටත් වඩා අඩු කුඩා කාලයක්. ඒ මැරෙන්න ඔන්න මෙන්න කියන අවස්ථාවට කියන්නේ ආසන්න අවස්ථාවට. ඒ අවස්ථාවේ කරන දෙයක්, කියන දෙයක්, හිතන දෙයක්. මනසට සීපත් වෙච්ච දෙයක් ආසන්න කර්මයක් වශයෙන් උපදිනවා. ඒ කර්මය හොඳ එකක් නම් හොඳ තැනකට නරක එකක් නම් නරක තැනකට උපදිනවා. මේ ගරුක ආසන්න කියන කම්ම දෙකම නැත්නම් ගරුක ආසන්න ආචින්න කම්මයක් ඉදිරිපත් වෙන බවයි දක්වන්නේ පොත්වල. ඒ කියන්නේ ආචින්න කියන්නේ නිතර නිතර කරලා කරලා පුරුදු වෙලා පුහුණු වෙලා ප්‍රගුණ කරලා කියන එක. අපි හිතමු කෙනෙක් හැම දවසම උදේට බුද්ධ පූජා තියනවා වන්දනා කරනවා දවසත් ගාවාටත් කරනවා සවසත් කරනවා අදත් කරනවා හෙටත් කරනවා ජීවිත කාලෙම මේක අකන්න ලෙස කරගෙන යනවා කියන ඒක ආසින්න කර්මය. මොකද නිසාන්තරේම කරලා කරලා කරලා කරලා පුරුදු නිසා. මේ කර්මය මරණ මොහොතේ එන්නට හැකියාවක් තිබෙනවා. අර ගරුකාසන නැත්තම්. ඒකට අනුව සුගතියක හෝ දුගතියක පිළිනවා. ගරුක ආසන්න ආසින්න. එහෙමත් නැත්නම් ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැහැ, කටත් ආකන්න. මේ භවයේ විතරක් කරපු කර්මයක් පමණ නෙවෙයි. පෙර භවවල පවා කරපු කර්මයක් මරණ මොහොතේ ඉදිරිපත් වන්නට පුළුවන්. අර ගරුකත් නැහැ, ආසන්නත් නැහැ, ආචින්නත් නැත්තම්. එතකොට කටත්තා කර්මය කුසලයක් වෙන්නටත් පුළුවන් අකුසලයක් වෙන්නට පුළුවන් මොකක් හරි වෙන්නට පුළුවන් ඒකට අනුව නැවත උපදීම ගෙනෙනවා ඊට අමතරව මේ ගරුකාසන්න ආචින්න කටත්තා කියන කර්ම ඉදිරිපත් වෙනකොට මේ පොත්වල කියනවා මේ මරණයට පේනවය කියලා ගති නිමිති කර්ම නිමිති කම්ම කර්ම නිමිති ගති නිමිති කියලා කොටස් තුනෙන් කවරක් හරි මනසට වැටහෙනවයි කියලා පොත්වල දක්වා තිබෙනවා. ගති නිමිති කියන්නේ උපදින ස්ථානය ගැන නිමිති පේන්න පටන් ගන්නවා මැරෙනකොට. සමහර අය ඔය අපි අහලා තියෙනවා මැරෙනකොට මට ගින්දර පේනවා මාව එළත් මාව පිච්චෙනවා කියලා කෑ ගහන අවස්ථා අහලා තියෙනවා සමහර විට ওই පොත්වල එහෙම කියලා තියෙනවා මැරෙනකොට මේ දිව්‍ය ලෝකෙට එන්න මේ දිව්‍ය ලෝකෙට එන්න කියලා මට මෙහෙම මෙහෙම කතා කරනවා කියලා කියන එහෙම කියන තැන් පොත්වල දැක් වෙනවා එතකොට ඒකෙන් අදහස් කරන්නේ මරණ වෙනාට නිමිති වශයෙන් ඒ උපදින ස්ථානයේ දැర్శණය වෙනවා කියන එක මේක ඉතින් අපට අත්දකින්න පුළුවන් වෙන්නේ මරණ මොහොතේ පමණයි වෙන කෙනෙකුට බෑ. නමුත් වෙන මරණ මොහොතේ මේ මරණ වේලාවේ ඒ නිමිති පහළ වෙච්ච අය කියන දේවල් අසපු කෙනෙකුට තේරුම් ගන්නට පුළුවන් ඇත්තෙම මේ නිමිති එනවා විය යුතුයි කියලා. ඒ නිමිති ආවේ නැත්නම් නැත්නම් කර්මයක් තමන් කරපු කුසලයක් හරි අකුසල කර්මයක් හරි සිහිපත් වෙනවා. නැත්නම් කර්ම නිමිති. කර්මයක් කිරීමට උපකාර කරගත්තා වූ දේවල්. දැන් අපි හිතමු බුද්ධ පූජාවක් තියෙනවා කියන්නේ බුදුහාමුදුරන්ගේ රූපේ පේන්න පුළුවන් දාන වස්තුන් පේන්නත් පුළුවන්. ඒ විදිහට නැත්නම් එතන හාමුදුර කෙනෙකුට ඒ බුද්ධ පූජාවට සහභාගී වෙනවා නම් ඒ අය පේන්න පුළුවන්. නැත්නම් ඒ වෙලාවේ වෙනත් අය බුද්ධ පූජාවට සහභාගී වුණා වෙනත් අය දැర్శණය වෙන්න පුළුවන්. එන්න ස්ථානයේ දැర్శණය වෙන්න පුළුවන්. ඒ කර්මය කිරීමට පාදකෝ යම්නම් දේවල් කර්ම නිමිති වශයෙන් පේනවා. එතකොට මැරෙන මේ මොහොතේ කෙනෙක් මැරෙනකොට ඒ කර්මයක් එන්නටත් පුළුවන්, සිහි වෙන්නට පුළුවන්. කර්ම නිමිත්තක් ශීපත් වන්නට පුළුවන්. ඒ වගේම ගති නිමිත්තක් අපිට හීනේ පේනවා වගේ දැర్శණේ වන්නට පුළුවන්. සමහර විට භූත ආත්ම තියෙනවා ඒ ආත්ම වල තමන්ගේ ළඟ භූත ළඟ නෑදෑහිත මිත්‍රයෝ ආදී ඒ ලෝකයට ගෙන්න ගන්නට කැමැත්තෙන් ඒ මැරෙන වෙලාවට ඉදිරියට ඇවිල්ලා විවිධ නිමිති පෙන්වලා ඒ ලෝකේ හොඳයි කියලා ඒ පැත්තට ඇදලා ගන්න අවස්ථාවක් තියෙනවා. එතකොට මේ සෑම අවස්ථාවකදීම ඒ කියන්නේ අර කර්මයක් සිහිපත් වුණා, කම්ම නිමිත්තක් සිහිපත් වුණා, ගති නිමිත්තක් සිහිපත් වුණා. කර්මයේ සිහිපත් වෙනවා කියනකොටම ගරු කර්මයක් වෙන්න පුළුවන්, ආසන්න කර්මයක් වෙන්න පුළුවන්, ආචින්න කර්මයක් වෙන්න පුළුවන්, කටත්තා කර්මයක් වෙන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම මරණයෙන් පසුව ප්‍රතිසන්දිය ගෙන දෙන්නේ ආසන්න කර්මයෙන් කියලා කියනවා නම් තමයි වඩා නිවැරදි. ඒ කියන්නේ ගරුක කර්මයක් මැරෙන්න ඔන්න මෙන්න කියලා සිහිපත් වෙනකොට ඒ මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මය. ආචින්න කර්මයක් මැරෙන මොහොතේ සිහිපත් වෙනකොට ඒක මැරෙන මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මයේ වශයෙන් අපිට සල්කන්න පුළුවන්. කටස්ථා කර්මයක් භවයේ කවදා හරි කරපු දේ නම් මරණ මොහොතේ සිහිපත් වෙනකොට ඒකත් මරණ මොහොතේ සිහිපත් වූ ආසන්න කර්මය. නැත්තම් අපි තුන් ගති නිමිත්තක් සිහිපත් වෙනවා ඒතෙන්දී Tamanda හොඳ කුසල් හරි අකුසල් හරි සිත් පහල වෙනා ඒකත් සම්නිකරණ ආසන්න කර්මයක්. ඒක නිසා මේ කියපු කරුණු ඔක්කොම අපිට සාරාංශ කරලා කියනවා නම් නැත්නම් එක එක එක තැනකට යොමු කරලා කියනවා නම් කියන්නට පුළුවන් මේවා හැම එකකින්ම නැවත ඉදීම gede දෙන්නේ ආසන්න කර්මයට අනුකූලවයි කියලා.